දැයි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් ධර්ම දේශනාව සඳහා කාලය ගණ්ඩායි බලාපොරොත්තු වෙන්නේ සියලුම දෙනා ඒ සඳහා tempත් වෙමු tempත් වෙලා සාදුකාරය පවතු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ සුකවතාවසෝ චක්කුස්මින් සති රූපේ සති චක්කු විඥානේ සති පස්ස පඤ්ඤත්තිං පඤ්ඤාපෙස්සති තී ඒතං ඨානං විජ්ජති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් දවසේ මාතෘකා පාඨය උපුටාගත්තේ මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙලා තියෙන මේ මදුපිණ්ඩික සූත්‍රයේ ඒක බොහොම ගැඹුරක් දක්වන මොන විශාල ශේෂ්ත්‍රයක් ආවරණය කරන සූත්‍රයක්. ඒක අපි ජවනිකා තුන හතරකින් තමයි මේ කියන පාඩේට නැත්නම් මේ කියන සම්දිස්ථානෙටපත් උනේ. ඒකදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න හදන ඒ කෙටි සංක්ෂිප්ත ක්‍රමය තේරුම් ගන්න බැරි නමුත් තේරුම් ගත යුතුයි කියලා හිතපු සංඝයා වහන්සේලා ඒ මහා කච්චාණ ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා බැගෑවෙනවා අනේ ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ සංක්ෂිප්තයෙන් දේශනා කරන දේවල් විස්තර දේශනාවට ඔබ වහන්සේ තමයි සම්මාන ලැබලා තියෙන්නේ, උපාධි ලැබලා තියෙන්නේ, ස්තුතිය ලැබලා තියෙන්නේ. අපිට ඒක විස්තර කරලා දෙන්නයි කියලා. එතකොට ඒක විස්තර කිරීමට අවශ්‍ය කරන්නා වූ පසුබිම නැත්නම් අදාළ තොරතුරු කච්චායන ස්වාමීන් වහන්සේ අවස්ථා තුනකින් විස්තර කරලා තියෙනවා. ඒක අර භාවනා කරපු කෙනෙකුට නම් ඒකෙන් ඉඟිය ගන්න පුළුවන්. එහෙම නැත්නම් නිකන් විස්තර කර දැක්වීමක් විතරයි තියෙන්නේ. යොමුවක් ගොනුවක් නැහැ විස්තරේ තියෙනවා. ඒ විස්තර වලින් බණ භාවනා කරන කෙනා සංසාරයෙන් ගැලවෙන්න ඕන කෙනාට පාර හොයාගන්න පුළුවන්. මේ පළවෙනි වතාවට නැත්නම් මේ මහා කච්චායන ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරන වට තුනෙන් පළවෙනිම දේශනා කරන්නේ කොහොමද හිතක් වල්මත් වෙන්නේ කියලා. කොහොමද හිතක් යථාර්ථයේ ඉඳලා සංකල්ප වලට ගිහිල්ලා අන්තිමට සංකල්ප ලෝකයේ නරියෙක් පඹ ගාලක පැටලුනා වගේ පැටලිලා අන්තිමට Tamanට ඉස්සර පස්සට තෝරගන්න බැරි වුණා වගේ පටලැවෙන ස්වරූපේ විස්තර කරලා දෙනවා. ඒ විස්තර කරන්නේ ත්‍රිපිටකයේ බොහොම ප්‍රසිද්ධ එක දේශනා විලාසකින් ඇහ කන දිවනාසය කය මන කියන මේ ආයතන හයේ ඇහ ගැන තමයි ඉස්සෙල්ලා සඳහන් කරන්නේ ඊටසේ හයටම එකම ක්‍රමයට මේක වෙන්නේ අපිට බැලුව බැලමට නම් ඇහැට පේන්නේ රූප ඇහැට පේන්නේ වර්ණ රූප කනට ඇහෙන්නේ ශබ්ද ඒ නිසා ඇහි යාන්ත්‍රණය ප්‍රොජෙක්ටර් එකටයි සමාන කරලා කියන්න පුළුවන් වෙනවා කණේ යාන්ත්‍රණයේ වොයිස් රෙකෝඩර් එකටයි සමාන කරලා කියන්න පුළුවන්. ඒකට මේ දෙක හරි බලල් වෙන විශ්ය දෙකක්. ශ්‍රාව්‍ය දෘෂ්ටි. නමුත් යන්ත්‍රය ඇතුලේ සිද්ධ වෙන්න එකම ක්‍රමයකට. ඒක නිසා අපි එකක් අරගත්තා ඇහැ කියන දොරටුවේ චක්කුංච පටිච්ච රූපේච උපජේ චක්කු විඥාන. ඇහැට රූපයක් මුලිච්ච වෙච්ච වෙලාවේ ඇහැට රූපයක් ආපాతගත වෙච්ච වෙලාවේ ඇහැට රූපයක් මූණට මූණ දාලා දුන වෙලාවේ එතෙන්ට චක්කු විඥානය ගියා නම් එතන ස්පර්ශයක් සිද්ධ වෙනවා. ඇහැ පෙනීම කියන දේ සිද්ධ වෙනවා නැත්නම් ඒ පුද්ගලයා බලන්නෙක් බාටපත් වෙනවා. යම්තාක් චිත්තක්ෂණ ගානක් රූපයේ සජීවීව තියනවාද? ඇහි පෙනීම සජීවීව තියනවාද? ඇහැ හිත එතනම එල්ලිගෙන ඉන්නවාද ඒ තාක්කල් ඒ පුද්ගලයා බලන්නෙක් බවට බැලීමේ ස්පර්ශය පහර කර ගන්නවා. එතකොට ඒ ස්පර්ශය යම් තැනක පහළ වුණා නම් ඒ පහළ වෙච්ච ස්පර්ශය නැත්නම් ස්පර්ශය පහළ වෙච්ච තැන තමයි අපිට විඳින්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි ඒක මතු කරගත්තේ ඇහැට විඥානය ගිහිල්ලා තියෙන වෙලාවක කනට ඇහෙන ශබ්ද ස්පර්ශ වෙන්නෙත් නැහැ විඳින්නත් බෑ. ඒ අවලංගු වෙලා යනවා, අහෝසි වෙලා යනවා. නාසයට දැනෙන ගඳ අල්ලන්නත් බෑ. දිවට දැනෙන රස දැනෙන්නෙත් නැහැ. රස තියෙන්න පුළුවන් දැනෙන්නේ නැහැ මේ වෙලාවේ. ඉඳගෙන ඉන්න බවක් දැවෙන්නේ නැහැ. හිතට හිතවිලි එන්නේත් නැහැ. මොකද හිත එකකට සම්බන්ධ වෙලා. ඉතින් අපි මේ හිතේ ප්‍රවෘත්තිය බලන සුළුව හිතේ ප්‍රවෘත්තිය විවෘත මනසකින් විවේචනාත්මකව සුළුව බලන කෙනෙකුට ඇර මේක හිතෙන්ද පෙන්නඳ ප්‍රත්‍යක්ෂ කරන්න අමාරුයි රූප බලන වෙලාවට සද්ද ඇහෙන්නේ නැහැ කියන එක. ගන්ධ රස පහද විඳින්න බෑ කියන එක. ඔත් භාවනා කරන යෝගාවචරයට මේ හිත පිට යනවා කියලා සංසිද්ධිය පේනවා. සක්මන් කර කර පයේ හිත තියාගෙන ඉන්නකොට රූපයක් බලනකොට පය නොදෙනී යනවා. එතකොට එයා දන්නවා හිත පිට ගියයි කියලා. එතකොට එයා දන්නවා මේ හිත චක්කු ප්‍රසාදේ කාය ප්‍රසන්න චක්කු ප්‍රසාදයට මාරු වෙනකොට චක්කු ප්‍රසාදේ පෙනීම ඇති වෙන අතර කාය ප්‍රසාදේ දැනීම නැතිලා යනවා. ඒක හොඳට සැලකිල්ලෙන් බැලුවොත් ඒක පශ්චාත්තාප වෙන්න කාරණාවක් නෙමෙයි මේ යන්ත්‍රේ වැඩ කරන හැටි පෙනෙන වෙලාවක්. ඉතින් උගෝ දෙනෙක් ඉසාත් බඳගෙන හඬනවා. අයියෝ සක්මන් කරන විට හිත පිට ගියයි කියලා. දැන් හිත පිට යනවා කියන තේරෙන්නේ ධර්මතාවය. චක්කු ප්‍රසාදේ කාය ප්‍රසාදේ තිබුණ චක්කු විඥාණය කිසිම පූර්ව නිගමනයකින් තොරව පැදුරටත් නොකිය ගිහිල්ලා චක්කු ප්‍රසාදයට ප්ලග් වෙනවා. මොකද එතකොට මේ පේන රූපය බයේ දැනීමට වැඩිය විචිතුරුයි. විචිත්‍රයි. ඉතින් ඒක නිසා චක්කුංච පටිච්ච රූපේජ උපජ්ජ චක්කු විඥාන තින්න සංගති පස්සෝ ඒ ස්පර්ශ කරන එක තමයි දැනෙන්නේ. එතකොට පය නොදැනී යනවා කියන එක ප්‍රත්‍යක්ෂ කළ හැක්කක් හැබැයි නැස්චාත්ත ක්‍රමයට ප්‍රත්‍යක්ෂ වෙන්නේ. ආස්තික ක්‍රමයට ප්‍රත්‍යක්ෂ වෙනවා මෙතෙක් දැනෙච්ච පය නොදැනී ගියා කියලා. හුදුට සැලකිල්ලෙන් හිටපු කෙනෙකුට ඒකෙච්චරම අපහසු පරිශනයක් නෙවෙයි. හැබැයි හරිම සෙල්ලක්කාර පරිේශනයක් හරිම රැඩිකල් පරිේශනයක්. යම් පසපච්චය වේදනා. විඳින්නේ ස්පර්ශ කරන දේ විතරයි. එතකොට අනිකොත් හැම ඉඳුරන්ටම දේවල් ලැබෙමින් තියෙනවා කොහොම අහෝසි වෙනවා. යම් වේදේති තං සංජානාති. අපි යමක් වින්දනම් අපි ඒකට ලකුණක් තියාගන්නවා. අපි ඒකට අඳුන ගන්න හදනවා. ඒ අඳුන ගන්නේ මේ සංජානනය සංඥා කරන්නම මේ දකින දේට තියෙන ලෝභකම හෝ මාන්නේ හෝ සක්කාය දිට්ඨිය නිසා. එහෙම නැත්නම් සාමාන්‍ය දෙයක් දැක්කට අපි ලකුණු දාන්නේ දැනෙන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් කිව්වොත් ඊටාම ප්‍රිය රූප සහ ඊටාම අප්‍රිය රූප සංඥා මාර්ගයෙන් අපි අන්තර්ග්‍රහණය කරනවා. මධ්‍යස්ථ රූප වලට අපි ලකුණු දාන්නෙත් නැහැ. ඒකට මතක හිටින්නෙත් නැහැ. අපිට මතක හිටින්නේ හොඳටම අපිට කෑදර හිතෙන දෙයක් දැක්කොත් නැත්නම් හොඳටම කේන්ති ගිය දේ හොඳට මතක හිටිනවා. ඒ නිසා අපි මතකයට ගන්න වැඩියෙන්ම කෙලෙස් ඇවිසෙන දේ. මේ මධ්‍යස්ථ දේ එච්චර කෙලෙස් ඇවිසෙන්නේ ඒක වැඩක් නැහැ. ඒක සංඥා ගන්නෙත් නැහැ. ගබඩා වෙන්නෙත් නැහැ. ඊට පස්සේ යං සංජානාති තං විතක්කේති. ඒ සංජානනීය කරපු හඳුනාගෙන ගබඩාවට දාගත්ත දේ විතරයි අපිට නැවත නැවත විතර්කණය කරන්න පුළුවන් වෙනවා. නැත්නම් විතර්කණය කරන්නේ අතීත දෙයක්. ඒ අතීතයට දාලා ගබඩාවේ තියෙනවා මේ ලයිබ්‍රරි ෂොට්ස් එක තමයි වැඩේ යන්නේ. ඒකට කියනවා යම් සංජානනයි තන් විතක්කේදී. ඒ විතර්ක කරන එක තමයි ප්‍රපංච කරන්නේ. ඒක දිගේ තමයි මගේ පරණ මතක මට වෙච්ච පරණ සිද්ධි මේකට ගලපගෙන ඉතින් දිග හැල්ලක් ගෙතෙනවා. ඒ කතාතර ගෙතිල්ල ෆැබ්‍රිකේෂන් කියලා මේකට කියනවා. එහෙම නැත්නම් මේ ඇතුළත කතාව යන්නේ අර වෙන දේ වෙලා පේන එකක් නිසා නෙවෙයි. කලින් වෙච්ච එක මතකයක් අරගෙන ඒ මතකය නැවත ගලපන වෙලාවේ මේ ප්‍රපංචකරණය සිද්ධ වෙනවා. මේ ප්‍රපංචකරණය වෙනකොට ඒකේන තමා විසින්ම හදාගත්ත මේ කතන්දරේ නිසා ඒකට අනිවාර්යයෙන්ම බැහැ ගන්නවා මෙයමයි සත්‍ය සෙස්ස බොරුයි කියලා. අර ප්‍රපංච සංඥාවන්ගේ මෙයා වහයලා ගන්නවා. තමන්ම හදාගත්ත දේ අර තමන්ම පණ තිබු ව්‍යාග්‍රයා තමන්ටම පැනලා කනවා වගේ අර හදාගත්ත කතන්දරය ඇත්තමයි. ඉතින් ඊට පස්සේ ඒකෙන් මත් වුණාට පස්සේ ඒ ප්‍රපංච සංඥාවල් වලට මත් වෙච්ච කෙනා ආයුධයක් ගනී කියලා සත්ත්‍ය දාන සත්තා දාන කියන්නේ කවුරු හරි මරන්න ආයුධයක් ගන්නයි කියන එක හරිම සිම්පල් ඒ වෙලාවේ. එහෙම නැත්නම් දඬ දාන මම මේ වෙනාට හොඳ පාඩමක් උගන්වන්න ඕන කියලා තව කෙනෙකුට දඬුවමක් දෙන්න ඉබේම හිතට එනවා. කලහ, විවාද, විග්ඝා යා කෙනෙක් එක්ක දැන් මේ පුද්ගලයා නෑ මෙතන දැන්. දැන් හිත ඇතුලේ කලහය යනවා. මේක අනිත් දවසේ මම දැක්කොත් මෙන්න මේ විදිහයි මම කරන්න කියලා හිත ඇතුලේ කලහ, විවාද, විග්ඝා තුවන් තුවන් පේසුඤ්ඤන් තෝතෝ වරපල කියාගෙන හිස් වචන කියාගෙන බොරු කියාගෙන හරියට මුරුගසම් වැස්සට වැස්ස කෙනෙක් තිබුණච්ච කෙනෙක් වගේ ඒ පුද්ගලයා එක්ක තරහවෙන් එහෙම නැත්නම් අපි හිතමු පිරිමි කෙනෙක් ගැහණු කෙනෙක් ගැන කල්පනා කරනවා ඒක කොහොම හරි ලබා ගන්න හිත ඇතුලේ යනවා ඒකට ඒ මනස ආවේශ වෙලා ඉන්නේ. ඉතින් මෙන්න මේ ආවේශකරණය මෙන්න මේ හිතේ වමහරා කෑම මේ හිතේ කතන්දර ගෙතිල්ල නොවෙන ක්‍රමයකට හික්මෙන් දෙයි කියලා බුදුරජාණන්සර බමුණට කියන්නේ. කිසි කෙනෙක් ගැටුමකට යන්නත් එපා. ප්‍රපංච සංඥාවන් වැල්ලාදින්න දෙන්නත් එපා. වැල් වටාන්තර බන්තර වටාරම් කතන්දර යන්න එපා. ඒක අනිවාර්යයෙන්ම පදනම් වෙලා තියෙන බොරුවක්. සංකල්පයක්. කල්දාකවත් අද්දුරු ප්‍රත්‍යක්ෂයක් එක්ක වැල් වටාරන්නේ නැහැ. ඒක නිසා වැල්වටන යන්නේම අර්ධ දැනුමත් එක්ක. ඉතින් අර්ධ දැනුමෙන් අන්තිමට ඒ පුද්ගලයා ආතුර කෙනෙක් පාටපත් වෙනවා. තද්ද රාගයකින් හෝ තද්ද ද්වේෂයකින්. මොකද මේ වැල්වට අරන් යන්නේ මධ්‍යස්ථ අරමුණුත් එක්ක. යන්නේ අන්ත ප්‍රිය අරමුණු තහ අප්‍රිය අරමුණු. ඉතින් ඒ නිසා මේ ප්‍රපංච වැල හැදෙන හැටි මේ කොහොමද හටගන්නේ කියන එක දැන් කච්චාන ස්වාමීන් වහන්සේ විස්තර. ඒක අපේ පළවෙනි ජවනිකාව කච්චාන ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්න විස්තර කළ දෙන හැටි. ඊට පස්සේ මේකේ ලිහවන මේ විග්‍රහ කරාට මදිනේ කාටරි අවශ්‍ය නම් අර බමුණට කියපේක ක්‍රියාවත් කරන්න එපාය. විග්‍රහ නොකර ඉන්න ගැටුමක් නොකර ඉන්න මේ හිතේ නිකන් වමාරා නොකා ඉන්න ওই ප්‍රශ්නට නොයා ඉන්න ක්‍රමය මොකද්ද කියන එක කච්චායන ස්වාමීන් වහන්සේ අපිට පොඩි ඉඟි දෙකක් දෙනවා අද ඔය කියපු විදිහට සෝවතාවසෝ චක්කුස්මෙන් සති රූපේ සති චක්කු විඥානේ සති පස්ස පඤ්ඤත්තං ඨානමේතං විජ්ජති යම් තැනකම ඇවත්නේ ඇහත් තියෙනවා නම් රූපෙත් තියෙනවා නම් හිත හිතෙන්ද ගියා නම් ඒ පෙනීම සිද්ධ වෙනවයි කියන එක වෙන්න පුළුවන් දෙයක්. නොපෙනීමක් වෙන්න බෑ. ඒක මේ දෙවියන් වහන්සේ මවණ මැවිල්ලක් නෙවෙයි. ඒක මේ කවුරුත් කරන හෝනියමක් නෙවෙයි. ඒක මේ අද්දුට ප්‍රත්‍යක්ෂයි. ඇහැකට රූපයක් මුලිච්ච වුණා නම් වර්ණ රූපයක් මුලිච්ච වුණා නම් එතෙන්ට හිතත් ගිහිලා සාක්ෂි වුණා නම් පෙනීම සිද්ධ වෙනවා. පෙනීමකින්ද වෙන්න පුළුවන් ඔබ කැමති වුණාට වළක්වන්න බෑ. ඔබට ඕන දේ බලන්නත් බෑ. පේන රූපේ තමයි පේන්නේ. ඒක එතන යථාර්ථයක් තියෙන්නේ. ඒ වගේම කියනවා පස්සපඤ්ඤත්‍ය සති යම් තැනක ස්පර්ශයක් ඇති වුණා නම් වේදනාපඤ්ඤත්‍යෙන් පඤ්ඤාපෙස්සතිති තාණං විජ්ජති. යමක් අපි ස්පර්ශ කරා නම් ඒක විඳිනවා කියන එක චිත්ත නියාමයක්. ස්පර්ශ කරපු දේ විඳින්න නැතුව ඉන්න බෑ. ඒක නිසා ඒක දැනගන්න විඳින්නමක් ඇති වෙන්න ස්පර්ශයක් නැතුව බෑ. ස්පර්ශයක් තියෙනවනම් නොවිඳින්න බෑ. තාන මේතන් විජිත. ඒකට යම් තැනක වේදනාවක් තියෙනවා නම් ඒ වේදනාව විඳපු දේ සංඥාකරණයක් කරනවා කියන එක ඒ ධර්ම પરම්පරාවේ ඊගාට වෙන දේ. Taman විඳපු දේ හොඳ නම් හොඳයි කියලා ලේබල් එකක් දා ගන්නවා. නරක නම් නරකයි කියලා ලේබල් එකක් දා ගන්නවා. නැත්නම් මොකක් හරි ටැග් එකක් ගා ගන්නවා. ඒක මේ අපි හිතලා කරන දෙයක් චේතනාපූර්වක කරන දෙයක් නෙමෙයි පද්ධතියෙන් එන දේ. ඒ නිසා වේදනාවක් තිබුණා නම් සංඥාකරණයක් සිද්ධ වෙනවා. ඒ සංඥාකරණය තියෙන එක නැවත නැවත හිතන්න පෙළඹෙනවා විතක්ක කරන්න පෙළඹෙනවා. ඒකත් වළක්වන්න බැරි දෙයක්. සංඥා වුණා නම් එහෙම නැත්නම් අපි විවේක වෙච්ච ගමන් කරන්නේ බරණ මතකෙන් මොකක් හරි එකක් කරනවා අමාරා කණ එක තමයි. ඒකයි අපි ඔය අපේ චරිතේ අපි හදාගන්න පෞරුෂත්වේ අපේ රුචි අරුචිකන් සීලම අතීතේ. ආය ගන්නම දෙයක් නැහැ. මොකද වර්තමානයේ එනවා විනෝඩ වෙච්ච දෙයක් අල්ලගෙන තමයි අපි කතන්දර ගොතන්නේ. ඉතින් ඒ නිසා විතක්යක් එනවනම් ඒ එතකොට කොහොමවත් අතීතයට ගිහිල්ලා ඉවරයි. ඒක ආයේ මේ වර්තමාන වශයෙන් ගන්න දෙයක් නැහැ. යමක් විතක්ක කරනවා නම් ඒක ප්‍රපංච කරනවා. දැන් මේ ප්‍රපංච කරන දේ මේ වෙලාවේ දකින්න රූපේ නෙවෙයි අතීත මතකයක්. ඒකේ සංඥත් එක්කයි ගේම යන්නේ දැන්. දැන් හරියට වඩුවා ලී ටික ඇඳගත්තට පස්සේ එහෙම නැත්නම් ගෑනු කෙනෙක් පිරිමි කෙනෙක් ටේලර් කෙනෙක් අපේ මෙෂර්මන්ට් ගත්තට පස්සේ ඇඳුම අහන අයිටි එක ළඟ ඉන්න ඕනේ නැහැ. අර සංඥා ටිකෙන් අර ඇඳගත්ත පතරෙන් ඇඳුම කපනවා වැඩේ යනවා. වරදින්න ඕනේ තරම් ඉඩ තියෙනවා. අපි හිතුවොත් 24 ලියනවා වෙනුවට 25 ලියවිලා තිබ්බනම් එයාට දැන් මිනිස්සු ළඟ නැහැ අර තිබ්බ සංඥාවේ තමයි යන්නේ. ඒ නිසා අපි අමු ජෝක් එක ඉන්නේ අපි මේ තියපු සංඥාව දෙවෙනි සැරේ බලනකොට නම් අපිට සහතික කරන්න පුළුවන්. නමුත් අපි මේ තියෙන සංඥා කොච්චරද කිව්වොත් අපි ටික දෙසරයක් චෙක් කර කර ඉන්න වෙලාවක් නැහැ තිබ්බා. ඊගව සැරේ බලනකොට තියෙන මූඩ් එකේ හැටියට තමයි ඒක සිද්ධ වෙන්නේ. ගොක් වරදින තියෙන අවස්ථා වැඩි. ඊට පස්සේ මතින් ප්‍රපංචකරණයක් කරනවා. ඒ ප්‍රපංචෙන් අපි යටපත් වුණාට පස්සේ වහයලා ගත්තට පස්සේ ඉතින් යක්ෂයා තමයි. අපි අර කවදාවත් ප්‍රත්‍යක්ෂයත් එක්ක නෙවෙයි යන්නේ. කවුරු හරි කියපු කේලමකට තමන්ගේ අම්මා මරනවා. කවුරු හරි කියපු කේලමකට තමන්ගේ තාත්තා මරනවා. කවුරු හරි කියපු කේලමකට තමන්ගේ සහෝදර සහෝදරය මරනවා. එහෙම නැත්තම් කොහෙදෝ දන්නේ නැති කෙනෙක් මගේ ගැලවුම් කාර්යයි කියලා හිතාගෙන ඒ මිනිස්සේ අදහන්න පටන් ගන්නවා. ඇත්තදී නම් එහෙම වෙන්න ඉඩක් නැහැ. නමුත් මේ මිනිස්සේ දැන් පියවර කීයක් නොමග ගිහිල්ලා ඊට පස්සේ මනුස්සයා ඒක කරන්නේ ලොකු ඇදහිල්ලකින්. Tamangeම ගොතාගත්ත කතන්දරීම තමයි යන්නේ. ඉතින් ඊට පස්සේ මනුස්සයා ওই කියන දඬුවම් කරන්න, ගහන්න, බනින්න, තෝතෝ වරපල කියන්න. කඩ කතන්දර හදන්න, වාද කරන්න හරියට අද්දුට දෙයක් වගේ යනවා. ඉතින් සෝරි කියලා තමයි කියන්න තියෙන්නේ. ඒ මාසේ එච්චර නහරපොප්පන කෑ ගහන්නේ අනිවාර්යම බොරුවක. මොකටද ගෙටෙන්නේ? යාට කියන්නේ ඔයක හරිනම් කරගනි. අපි ඒ වෙලාවට ඒකට පාර්ශවකරුවෙක් වෙනවා නම් අපි දැනගන්න ඕනේ ඒ මේ නඩුව විසඳන්න පුළුවන් නඩුවක් නෙමෙයි ආත්මයි නඩුකාරයාමයි සාක්කේ යාමයි විනිශ්චයකාරයයි ඔක්කොම යා. අය දෙවන්නේකට ඉඩක් නැහැ. යා අත්නෝමතිකයි ඉදමේව සත්‍යම් මොගමඤ්ඤා. මේමයි සත්‍ය කිසි දෙයක් අහන්න කැමති නැහැ. ඉතින් මේක තමයි ආස්තික පැත්ත. ඊට පස්සේ ඒකෙම නාස්තික පැත්ත ඒ කියන්නේ භාවනා කරන කෙනෙකුට ප්‍රපංච සංඥා සංඛාවන්ගෙන් බේරිලා අපි මේ අද්දු අත්දකින්න දේත් එක්ක වැඩිපුර ගත කරලා මේ කතන්දර දිගේ යන්නේ නැතුව හෙවණැලි දිගේ නටන්නේ නැතුව ඉන්නනම් ප්‍රත්‍යක්ෂකේ ඉන්නනම් මේ ආස්තික වැඩ පිළිවිද ධර්ම પરම්පරාවේ නාස්තික පැත්ත දකින්න ඕන. ඒ නිසා ආර ටික කියලා කච්චායන සාංශ කියනවා සෝවතාවසෝ චක්කුස්මින් අසති මහණෙනි ඇවැත්නි ඇහක් නැත්තම් යහට පේන රූපත් නැත්තම් චක්කු විඥානේ කියලා ඒකට සාකි උනේ නැත්තම් ජග් ගැහුවේ නැත්තම් ස්පර්ශයක් වෙන්න විදියක් නැහැ. අපි දැන් ඉඳගෙන ඉන්න භාවනාවේ අපි ඇත්ත එක වහගන්න. එතකොට අපි දන්නවා ඉඳගෙන ඉන්න බව හැප්පෙන බව නම් දැනගන්න පුළුවන්. නමුත් ඇහැට රූපෙ එන්නේ නැහැ. එතකොට ඇහැ නෑ වාගේ එහෙම නැත්නම් රූප නෑ වාගේ. එතකොට විඥානේ බොහොම කලාතුරකින් තමයි ඇහැට තට්ටු කරන්නේ වැඩ. ඒ කියන්නේ මේ වැඩ පොළ වහලයි වෙලාවට. එතකොට පෙනීමක් පේන්න බෑ. පේනවන්නම් හොඳට මතක තියාගන්න මනෝ විකාරයක්. හොඳට මතක තියාගන්න ඇස් දෙක වහගෙන සමානට පේනවා වගේ මේක මනෝ විකාරයක්. මෙන්න මේක සම්බන්ධයෙන් හිත රිදෙයි මේවා කියනකොට නමුත් ඒව කඩන්න තියෙන්නේ අන්න වගේ මේ උපහාසයෙන් තමයි. මහායාන පොතක් මං කියුවා. ඒකේ කියලා තියෙනවා උඹ යන පෙරමගට බුදුන් දැක්කොත් පයින් ගතා දමා හෙලපන් කියලා. මොකද බුදුහාමුදුරු බින්නවා පළ ඔය ඉන්නේ බොරුකාරයෙක්. ওই මනුස්සයට වඳින්න එපා. වැන්දොත් උඹ ප්‍රත්‍යක්ෂය දන්නේ නැති එක්කනේ. අපි දන්න බුදුහාමුදුරු බින්නවා පාල. දැන් කවුරු හරි ආවනම් ওই බොරුකාරයෙක්. ඒක කියන්නේම මේ භාවනා කර කර ඉන්නකොට අපේ සිංහල බෞද්ධයා බුදු පිළිමයක් දැක්කොත් එයා නිවනටත් වැඩිය සලකනවනේ ඔකට. මේ බුදු පිළිමයක් දැක්කා. ඒකේ ලියලා තියෙනවා ඔබ භාවනා කරනකොට නිවන් දැක්කන අසුචි අතිකිලියක නොසෝදා අහල අසුචියක්සේ සලකපා. නිවන එහෙම පේන එකක් නෙවෙයි. ඒ කැට කැට තියෙන මුරුක්කු වගේ තියෙන පපඩම් වගේ දෙයක් නෙවෙයි නිවන කියන්නේ. දැක්කනම් බොරුව. නිවන කියන එක දකින්න බෑ. ඉතින් මේ දෙක කියවනකොට පරිවර්තනය කරපු මිනිහටත් එක කේන්ති ගියා මට 1978 දී. ඇයි යකෝ මේ බුදුහාමරේනකොට පයින් දමලා එලපන් කියලා තියෙනවා. නිවන දැක්කන අසුචියක් වැතිකිලි තියෙන අසුචියගේ මොකද මේ විකාර ඔලුවට දාපු අපේ අම්මලා තාත්තලා. මේ පන්තලේ ආමුදුරෝ. බයනකොට බුදුහාමරෝ දැක්කොත් වැඳපන් පාරෙන් අයින් වෙන් කියලා. පිස්සු බුදුහාමරෝ බින්නෝ බාලා. මේ ප්‍රත්‍යක්ෂේ පැත්තක දාලා මේ මායාව වලට රැවටෙන ලෝකෙක තමයි මුළු ගුඪ ලෝකයක් තියෙනවා. ඒක තමයි මේ මැජික් මායා ගුඪ ලෝකේ පුදුමාකාර තෝගයක් කරනවා. ඇස්පනා පිට හදලා පෙන්නනවා ඇත්බැඳුම්. සීගිරම කරනවා. භාවනා කරන එක දැනගන්න ඕනේ සංකල්පයකින් යථාර්ථය වෙන් කරන්න හැටි. අපි හිතෙන් තරම් ලේසි නෑ ඒක. මේ පේන්නේ සංකල්පයක්ද මේක යථාර්ථයක්ද කියලා වෙන් කරගන්නවා කියන එක අපි හිතෙන් තරම් ලේසි නෑ. උදාහරණයක් වශයෙන් අපි භාවනා කර කර ඉන්නකොට අපිට ආලෝකයක් පේනවා. එතකොට මේ පැත්තෙන් අපේ පිම්බීම ඇකිලිම ආස්වාස් ප්‍රසවාසය තියෙනවා. ඉතින් එතකොට අපි මේ ආලෝකයේ යථාර්ථයක් කරගත්තොත් අපේ පිම්බීම ඇකිලිම අතහැරලා අපි ආලෝකයට යනවා. අපි දන්නවනම් මේ හිත පිරිසිදු වෙනකොට එන සංකල්පයක් මේ ආලෝකය කියන්නේ මොකද පිම්බීම හැකිලිම කියලා කියන්නේ අල්ලන්න පුළුවන් එකක්. ඒ නිසා මෙව්වට යන්න එපා. බාධා කරගන්නත් එපා. ඒක වාතියක් කරනන් ඔයා භාවනාවේ අරමුණේ යන්න. එහෙම නැත්නම් මතකයක් එනවා. මතකයක් එනවා මට අහවල් වැඩි කරන්න තියෙනවා. අරවට යුතුයකම් කරන්න තියෙනවා කියලා. එතකොට අපි අර කරකට හිට භාවනා පැත්තක දාලා අර ආපු සංකල්පයේ දිගේ දුවන එක ඔය තල් ගහක් යට බුදියාගත්ත අහවට වෙච්ච දේ තමයි. ඒක හින්නේ හීනෙන් ඉන්නකොට පැල්ලත්තක් උඩට බෙලි ගෙඩියක් වැටෙනවා ඩෝංගා. අර බය වෙන බයවිලට දුවන්නේ අහස කඩා වැටෙනවා කියන්නේ. ඉතින් දුවනකොට ආව වගේ මීමන්ෙක් ළඟට ඇවිල්ලා කොහෙද මචං යන්නේ? පිස්සු කතා කරනවා බලබල ඉඳගෙන බරේ යන්න අහස කඩා වැටෙනවා. ඉතින් අර මීමින දන්නවනේ ආව බොරු කියන්නේ නැහනේ. අහිංසක සතානේ ඌත් දුවනවා. දුවනට ඉත්ත ඇද්ද කරන කොහෙද බලන්නවා යන්නේ. අනේ අනේ රාලහමි බල බල ඉන්න බෑ. ඒ ආහත කඩා වැටෙනවා. කට්ටිය දුවනවා කැල්ලේ කඩාගෙන දුවනවා. හැම සතෙක්ම දුවනවා. දුන්න සිංහෙක් කතා කරලා අහනවා කොහෙද බලල්ලා යන්නේ කියලා. ඉතින් දැන් සිංහයා කතාවට මූත් කරන්න බැරිද කියනවා. රාලහමි ප්‍රශ්නේ නම් බරපතලයි. ආහත කඩා වැටෙනවා. මේ අලි ගෝන මූව සීරම දුවන සිංහයාන පොඩ නතරයි. අලියන් අහනතෝ දැක්කද? අනේ රාලහමි දැක්කේ නෑ. මේ ගෝන තමයි කිව්වේ. ගෝනට කතා තෝ දැක්කද? නෑ නෑ මහත් දැක්කේ නෑ මුවා තමයි කිව්වේ. මුවාගෙන් අහනවා අන්තිමට අහනවා හාව වෙවුලනවා තෝ දැක්කද කියලා. ඇත්තටම රාළහමි දැක්කා. කොයි දිහාවේද? යන්නත් බයයි කකුල් දෙක වෙවුලුනේ ඒ පැත්තට යන්න බෑ කියනවා. ළඟකට ගිහින් යනකොට ඉතින් අහව යන්නේ සිංහයාට බයද. ඊට බලනකොට එහෙම අහස කඩා වැටලත් නෑ. පොඩ්ඩක් පරීක්ෂා කරන්න වෙනවා බෙලි ගෙඩියක් කඩලා තියෙනවා. අද ජනයා ජහමනයා මහ ජනයා අම්මුම්ම ජාමනේ ඕනේ පචයක් කිව්වොත් රාත්තල් ගාන බලන්නේ නැතුව කන්නේ. පත්තර කියවනකොට සිද්ධිය දන්න මිනිස්සුන්ට hina යනවා දෙකොනේ. මේ පුවත්පත් වාර්තාකාරයෝ ගහන ගැහිලි. මේ මේ අමනේ කන කෑමනේ. ලංකාවේ මේ පහුගිය අවුරුදු 30 ඇතුළත රහතන් වහන්සේලාම කීනමක් පහළ වුණා. බුදුවරු පහළ වුණා. මේ සීළු ලෙඩ රෝග හනිප කරන දැන් පහළ වුණා. පුදුමාකාර මේ දෘෂ්ටි අනේ ගිහිල්ලා බලපුවාම බෙලිගිරියක් තරම් අධ්‍යක් නැහැ. ඉසර ඉසර මන් තාමනේ ගිහිල්ලා බලන ඇත්තටම ඒක ආ ගන්නකොට මොකක්වත්ම නැහැ. තන්නි කර සායම් බරුවක් යන්නේ. ඉතින් ඒකම තමයි අපේ හිතෙත් වෙන්නේ. හොඳට භවනා කරගෙන යනකොට ඔන්න ආලෝකයක් පේනවා. ඔන්න සද්දයක් ආයෙ. ඔන්න හිතවිල්ලක් ආයෙ. ඔන්න වේදනාව. අර ඔක්කොම අතහැරලා අරක දිගේ යනවා. අපි දන්නේ මේ concept එකක්ද එහෙම නැත්නම් මේ සංකල්පයක්ද යථාර්ථයද කියලා අල්ලන්න බෑ. මොකද ඒ තරම් ජනමාධ්‍ය විදිහ මෙහෙවල මිනිස්යාගේ ඔළුව කුරුවල් කරලා තියෙන. advertisements. හැබැයි ඉතින් ওই ඇඩ්වර්ටයිස්මන්ට් ඔය බුදුරජාන් වහන්සේ ඉන්න කාලේ තිබුණේ නැහැ. වැඩි ගේම නම් ඒකම තමයි. ඒ දවස්වල ඔච්චර ඇඩ්වර්ටයිස්මන්ට් තියෙන්නේ නැතුව ඇති. නමුත් කාපු කෑම නම් පුතත් ජනයා ඔච්චර තමයි. ඉතින් ඒ නිසා කොයි වෙලාවක හරි ඇහත් නැත්නම් රූපත් නැත්නම් චක්කු විඥානයක් නැත්නම් පෙනීමක් වෙන්න බෑ. පේනවන්නම් සංකල්පය. පේනවන්නම් රාගානුසය වෙන්න පුළුවන් මෛත්‍රී අදහස පටලවාගෙන. දෝසානුසයක් වෙන්න පුළුවන් කරුණාව කියලා පටලවා ගත්තා. ඉතින් අපි බොහෝම කරුණාවෙන් මෛත්‍රී භාවනා පැත්තක තියලා අර එනකුණු කන්දලෙ දිගේ ගිහිල්ලා තොරන් ගහලා ළඟ ඉන්න එකකට කතා කරලා අර හාව පිටිපස්ස යන පිරිස වගේ. කාට හරි තියෙනවනම් මේක පරීක්ෂා කරලා බලලා මේක යථාර්ථය මොකද්ද සංකල්පය මොකද්ද කියලා අපිට එච්චර ඉවසීමක් නැහැ. අද කිසිම විශ්වවිද්‍යාලයක උගන්වන්නෙත් නැහැ. කිසිම අධ්‍යාපන ආයතන උගන්වන්නේ මොකද ඒ තරම් පරණ අතීත මතක ගොඩක් නේ අපිට උගන්වන්නේ. තන්නේ ක්‍රම මතකයක් නුගන්වන්නේ. ඉතින් පොඩි කෙල්ලෙක් ආවලු විභාග ඉවර වෙලා ගෙදරට ඇවිල්ලා අම්මයින් අපට පස්සේ කිව්වලු අනේ අම්මේ මට නම් බෑ පේල් කියලා. යහකෙද ළමයි හරි දක්ෂයිලු. ඒකෙද අම්ම ඇවිල්ලා කිව්වලු ඔයාගේ දුව ඉස්කෝලේ ගියාද විභාග කියලා ඔව්. ඒ ළමයා කොහොමද විභාග අනේ අපේ දුවට කොහොම ලියන්න දප්පා. ඉතිහාසේ පාඩම තියලා තියෙන ඒ ළමයා ඉපදෙන්නත් ඉස්සර දේවල්නේ අහලා තියෙන ඉතින් කොහොමද ළමයා දන්නේ කියලා ඇහුවා. ඉතිහාස විශේෂඥයෝ ඉන්නවා කියලා හිතන්නකෝ. පුරාවිද්‍යා විශේෂඥයෝ කියෝලා බලන්න පොඩ්ඩක් මොනවද මේ මිනිස්සු කියන්නේ කියලා. පච්චමනේ පච්චමනේ කියන්නේ විද්‍යාඥයෙක් හිටියලු පළගැටිය කරන පරීක්ෂණයක් කරා. ඌට මේසෙට තට්ටු කරන්න උපයින්නවලු. ඌට පුරුදු කරලා. ඊට පස්සේ උගේ ඉස්සරහ කකුල් දෙක කඩලා තට්ටු කරා. ඌට පස්සේ කකුලෙන් පැනනලු. ඉතින් විද්‍යාඥයා දැන් හරි ෂුවර් මුට ඊට පස්සේ ඊගාව කකුල් දෙක කැඩුවලු. පැනපන් කිව්වානේ පස්සේ කකුල් දෙකම දඟලනවලු යන්න අමාරුයි. ඒ අන්තිම කකුල් දෙක කැඩුවලු. කඩලා තට්ටු කරලා දඟලන්නේ නැතිලු. උලිව්වලු පළවෙනි දෙවෙනි කකුල් කැඩුවට පස්සේ වගේ නෙමෙයි තුන්වෙනි කකුල් දෙක කඩනකොට කන් ඇහිම නැතුව යනවා කියලා. යුන්න විද්‍යාඥයෝ. ඔය වගේ අමනයෝ. ඔය වගේ අමනයෝ උන්ගේ සීමිත දැනුමෙන් දෙන අර්ථකථනය කල්ැතුව හිතලා තියෙන්නේ. ඒකට තමයි NGO එකෙන් ෆන් කරන්නේ. ඊට පස්සේ ඌ ඒ report එක දීලා දුවා ඌට ටොන් ගාන සල්ලි හම්බ වෙනවා. ওই පහුගිය වෙච්චි ඇමරිකාවේ වෙච්චි ඔය බබල් එකේදී ඇමරිකාවේ ආර්ථික වැටෙන බව හොඳටම දැනගත්තා. Harvard University එකේ ප්‍රොෆෙසර් කන්සල් කරා. ඌට ඌ ලිව්ව නෑ මේක වැටෙන්නේ මේක හරියනවයි කියලා ගවර්න්මන්ට් එකට සපෝට් වෙන්න ලිව්වා. බිලියන 72ක් ගෙවලා තියෙනවා. එක half sheet paper එකට. ඇත්තටම වැටුණා. ඊට පස්සේ කතා කරලා අහන දේවා දන්නවනේ. ඉතින් ඒ ගවර්න්මන්ට් එක එහෙම දෙනකොට ඉතින් කවුද බිලියන 72ක් තියාන මේ ඇත්ත කියන්නේ. පොඩ්ඩක් ඔය ඔය සෙල්ලම දිහා බලන ඉන්න අපිට මේ දෙන තොරතුරු කොච්චර සකස් කරලා කොච්චරක් හැඩ ගහලා දෙන්නේ කියලා. ඉතින් ඒ ඔය ඇමරිකන් ගවර්න්මන්ට් එකනේ දැන් මේ අපේ විඥානේ අපිට දෙන්නලානෝ අරක දිහා බැලුවට පස්සේ බාහිර යන සෙල්ලම දැක්කට පස්සේ හිතා ගන්න පුළුවන් අපේ විඥානේ ලනු දෙන්නේ මොකටද දන්නවද අපි ලව්ව જાතිය බෝ කරන්න කිසිම දවසක අපේ විඥානේ පැවැත්මට මිසක නැවැත්මට කතා කරලා තියනවද කියලා බලන්න ඉතින් එයාමනේ අපි හැමදාම කන්සල් කරන්නේ මොන තොරතුරු දුන්නත් ඌට ඕනේ කතන්දරේ හදනවා ඉතින් ඒක නිසා භාවනා කරනකොට මොනවද පෙන්නුනා නම් එයා කියන්නේ නෑ නෑ මේක මොකක් හරි ඇත්තක් ඇති මේ හීන පලාපල කියනවනේ මට දැක්කේ අත්තම්ම දැක්කේ මම දැම්ම මුත්තා දැක්කේ ඒව නැත්තම් තුවක්ක කතේ තියනවා දැක්කේ මොකක් හරි මේක ඇති අපා කියලා භාවනා පැත්තක තියලා ඕන්න හීන පලාපල බලන්න යනවා. සද්දයක් ඇච්චාම කියනවා මට පැහැදිලිවම කර්ණීමෙත් සූත්‍රෙමයි යවු. දැන් රතන සූත්‍රෙමයි යවුනේ කියලා. ඒ කන රත් වෙන්න ගහන්න ඉදෙනවා යකෝ මොන සූත්‍රය වුණත් අරමුණට වරෙන්කෝ බෑ. එයා හිතනවා මේ රතන සූත්‍රය ඇහිල්ල විශේෂ පණිවිඩයක් වැඩ බහ තබලා අරින්න යනවා. මට මතක නෑ මේ සද්ද නැත්තනක ඉන්නේ කියලා. ඒ නිසා බුදුරජාණන් කියන භාවනා කරන වෙලාවේදී කාය ප්‍රසාදයේ ඇර ඇත් එක වහගන්න. සද්ද නැත්තනකට යන්න. ගන්ධ රස පහත බලන්න එපා. පහත නම් බැලිනවා ඇත්තට ඉඳගෙන ඉන්නේ කි. ඒකලම පේන පහසට හිත තියාගෙන ඉන්න කියලා. අපි හිත කොච්චර සංකල්ප වලට කැමතිද යථාර්ථයට කැමති නැද්ද? පහතේ ඉන්න ගමන් රූප බලන්න යනවා, ශබ්ද අහන්න යනවා, ගන්ධ රස පහස විඳින ඒක අපිට අර ප්‍රත්‍යක්ෂයට වැඩිය හොඳට පේනවා. හොඳට ඇදලා යනවා. ඔන්න ඔතන විතරම අවිද්‍යාව තියෙනවා. ඕකටමයි තෘෂ්ණාව කියන්නේ. අවිද්‍යාව තාත්තා වාගේ තෘෂ්ණාව අම්මා වාගේ. ඉතින් බුදුරජාණන්සේ කියනවා අම්මා අප්පා දෙන්න මරන්න බැරි නම් කවදාවත් නිවන් දකින්න බෑ කියලා. ඉතින් ඔළුවේ අත ගහ ගන්නවා බෞද්ධයෝ අම්මෝ බුදුහාමුදුරුවෝ කියන දේවල් අම්මයි තාත්තයි මරන්න බැරි කාටවත් නිවන් දකින්න බෑ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. අම්මා කියන්නේ තණ්හාවට, තාත්තා කියන්නේ අවිද්‍යාවට. ඉතින් මේ ඇස්වල එහෙම නැත්නම් මේ ඉඳුරංගේ සිදුවෙන මේ ප්‍රෝඩාව බලන්නයි අපි මිනිස්සෙක් වෙලා තියෙන්නේ. ඒක සිද්ධ වෙනකොටම බලන්නේ. ඇහැ තියෙන ඇහැ නැත්තම් රූප නැත්තම් විඥානේ නැත්තම් රූප පේන්න බෑ. ස්පර්ශයක් වෙන්න බෑ. ස්පර්ශයක් නැත්තම් විඳින්න බෑ. වේදනාවක් එන්න බෑ. වේදනාවක් නැත්තම් සංඥා කරන්න බෑ. සංඥාවක් නැත්තම් විතක්ක කරන්න බෑ. විතක්ක කරන්න බැන්නා ප්‍රපංච කරන්න බෑ. ප්‍රපංච කරන්න බැන්නා ප්‍රපංච සංඥා සංඛාවල් ලැබිලා යට වෙන්න බෑ. ඉතින් මේ විදිහට ඇහැ කන දිව කය මන කියන හයතම ආස්තික ධර්ම પરම්පරාව සහ නාස්තික ධර්ම પરම්පරාව කියනවා. ඉතින් දැන් මේකෙදී අපි කොහොමද මේ ගැටේ ලියන්නේ? එහෙම නැත්නම් අපි මේ ප්‍රතිපදාව තෝරගන්නේ කොහොමද කියලා බැලුවොත් මේ නිසා ආධුනිකයර කියනවා ඔය හයම ඇරලා තියෙන වෙලාවක භාවනා කරන එක අමාරුයි. මොකද මේ හිත බොහෝම යහුසුලුව බුදුරජාණන් වහන්සේටවත් උපමාවක් දෙන්න බැරි විදිහට වේගෙන් හැසිරෙනවා. ඒ නිසා ස්විච්චා වෙන්න කියලා කියනවා. ඇස් දෙක වහගන්න. ස්විච්චා වෙන්න කියලා කියනවා කනින් එන ශබ්ද නොගන්න නැත්නම් නිස්සද්ද තැනකට යන්න කියනවා. ස්විච්චා වෙන්නේ කියලා කියනවා නාසයේ දිගේ ගඳ සුවඳ ඉන්නේ නැති සාමාන්‍ය වාතාවරණ තැනකට යන්න. ස්විච්චා වෙන්නේ කියලා කියන භාවනා වෙලාදී කැම රස බලන්න යන්නත් එපා කතා කරන්නත් එපා. ඒකල කයට විතරක් දාලා බලන්න ඉන්නේ කියනවා. ඉතින් මේක සීල ශික්ෂා නෙවෙයිනේ. මේක සමාධි ශික්ෂාව. අපි ස්විච්චා වෙන්න ඕනේ. අපිට මේ ලස්සන ලෝකේ රූප තියෙන ලෝකේ අපි ඇද්දක වහන්නට ස්විච්චා වෙනවා. මෙච්චර ලස්සන මේ සම්ද තියෙන කර්ණ රසායන සද්ද තියෙද්දි අපි කැලේට රිංගලා ස්වභාවික සද්දයකට වෙලා ඉන්නවා. ගන්ධ රස පහස විඳින්නේ නැහැ. පහත මිදිනවා ඒ වෙලාවේ සිදුවෙන මේ පරිවෘත්තීය ක්‍රියාවක්. ඒකත් අවිඥානිකව සිද්ධ වෙන දේ හුස්මේ. මේකම හිත තියාගෙන ඉන්න අපි මේ ගන්න හික්මීම ඒකම වඳින්න වටිනවා. යම් කෙනෙක් මේ සයල ඉඳුරන් හයෙන් මේ තමාදි ශික්ෂාවේ නාමයෙන් ඇහැ වහගෙන කනට සද්ද නැතුව ගඳට රසට පහස නැතුව මේ කයේම හිත තියාගෙන ඉන්න පෙළඹෙනවා නම් ඒකම සාමාන්‍ය ලෝකේ කවදාකවත් සිදු වෙන දෙයක් නෙවෙයි. මනුෂයාට ඕන කරලා තියෙන පුළුවන් තරම් ඉදurang විවෘත කරගෙන ඉදurangෙන් තොරතුරු ගන්න. ඉතින් කවුරු හරි අපේ හිතම නෑ එහෙම ගන්නෑ. යා ගිහිල්ලා ඇහැ කන නාසය දිව වහගෙන නැත්තම් ඒක ගනුදෙනු නතර කරලා කයට හිත දාගෙන ඉන්නවයි කියලා. ඒකට උපමාව කියන්නේ මහා ශිව ස්වාමීන් වහන්සේට හත් අවුරුදු සාමණේර කෙනෙක් උපමාවකින් අහන්නේ ඒ ඒ මහාචාර්ය ස්වාමීන් වහන්සේට නිග්‍රහ කරන්න. අහනවා මට ඔබ ඔබතුමාට කමටහන් දෙන්න බෑ. ඔබතුමා මගේ සීයා වගේ. ප්‍රොෆෙසර් කෙනෙක්. මම මේ හත් අවුරුදු කෙනෙක් කොහොමද කමටහන් දෙන්නේ කියලා. ඉතින් ඊට පස්සේ වැඳලා කියනවා අනේ අනුකම්පා කරලා කල්යාණ මිත්‍රන් වහන්සේ මට උදව් කරන්නයි කියලා. ඊට පස්සේ ආව බස්සලා හොඳයි මම ප්‍රශ්නයක් අහන උත්තර දෙන්න කියලා මේ පුංචි හත් අවුරුදු සාමණේර අර වස්තියකට වැඩිය පිළිච්ච ලොකු හාමුදුරන්ගෙන් ප්‍රශ්නයක් අහනවා මස් ඇද්දේ තලගුවේ පස්සේ අඹාගෙන යනකොට තලගුවා හුඹහට රිංගුවොත් මස් ඇද්ද කොහොමද හුඹහේ ඉන්න තලගුවේ අල්ලන්නේ ඒ හුඹහේ තහිල් හයක් තියනවා නම් මේ තලගොය අල්ලන්නේ කොහොමද? ඒකට අර මහසිව ස්වාමීන් වහන්සේ බෞසුතයා කියනවා මේ සාමනීරට උත්තර වශයෙන් හිල් පහක් වහලා හයවෙනි හිලෙන් දුම්බි බින්න ඕනේ. එතකොට ඇතුලේ ඉන්න බැරුව මෙයා පණින්නේ ඇරිලා තියෙන හිලෙන්නේ. එතකොට වැද්දට ඕන දෙයක් කරගන්න පුළුවන්. ආ. දැන් තේරෙනවනේ වැඩි හිල් හැම ඇරලා තියෙද්දි දුම් ගැහුවොත් මේක කොහෙන් එළියට පණිද කියන්න බෑනේ. ඒ නිසා හිල් පහක් වහලා හයවෙනි එකෙන් දුම් බිමවක්. ඔන්නෝක තමයි උඹ ඉඳගත්තා උඹ බහක් වගේනේ. ඇත්ත එක කියන්නේ හිල් දෙකක්. නාස්පුඩු කියන්නේ හිල් දෙක. කන කියන්නේ හිලා. කය කියන්නේ හිලා. උඹ ඇස් දෙක වහගනි. කන් දෙකෙන් තත් දාන්න එපා. ගඳ රස විඳින්න එපා. කය කියන හිල විතරක් ඇරලා ඒකට ඒකට අවදි වෙලා ඒකට දුම්බිම් පම්මනේ කරපන් ආස්වාස ප්‍රස්වාස ආස්වාස ප්‍රස්වාස ආස්වාස එතකොට ඔය තලගොඩට ඉන්න බෑ ඇතුලේ. ඒකවෙ කට්ටිය නලියන්නේ. එතකොට පාළු වෙනවා. එතකොට තනි වෙනවා. අර තලගොය ඇතුලේ හිර වුණා වගේ අපේ විඥානේ කොටු වෙනවා. නැත්තම් අර හය පොලක එළියට පනින්න විවර තියෙනකොට මෙයා කලබලයක් කෙරුවොත් කරන්නේ කොහෙන් පණීද විශ්වාස නැහැ. දැන් මේ හිල් පහක් වහලා දුම්බි බිනකොට තලගොයාට වෙන දේ වගේ හැබැයි අර හිල දිහා ඇස් දෙකක් නෙවෙයි ඇස් හතරකින් බලහින්න ඕන. තලගොය එළියට එනකොටම අල්ල ගන්න. ඒ වගේ මේක දිහා පිටපණින්න දෙන්නේ නැතුව අල්ලගෙන හිටියොත් අපේ හිත කොච්චර කලබල වෙනවද කියනවනම් භාවනා කරනකොට කොච්චර කලබල වෙනවද කියනවනම් මාළුවෙක් වතුරෙන් ගොඩට දැම්ම තරමට කලබල වෙනවා. කුළුමී හරකෙක් කැලෙන් එළියට ගත්ත රෙඩි කලබල වෙනවා. ඒවා අටුවාවේ සඳහන් කරලා තියෙනවා කැලයෙන් ගෙනත් ගම ගෙදරක බැඳ ඉන්න කුළු ගවයෙකු ගවයෙකු වෙතට දැන් ඔය හිත ගෙන යන්න හැකි වේද කරුණු කවි කර දැන් පවතන්න හිතත් ඒ වගේ ඒ බව දැනගන්න කියලා අවුරුදු 11ක් වයස සාමණේර කෙනෙක් බණ මේ බණහලා කවි ලිව්වා. මේ කියන බණහගෙන ඉඳලා කවියෙන් ලියනවා හිතාගන්න මේ කැලේ හිටපු වල්මී කුළුමීමා ගම්මැද්ද ගෙනල්ලා බැන්දාට පස්සේ මොන නැටිල්ලක් නටයිද වතුරේ හිටපු මාළුවා ගොඩ දැම්මට පස්සේ මුණ නැටිල්ලක් නටයි. හිල් පහක් වහලා ඇතුළට දුම්බිම්බට පස්සේ අර තලගොයා මුල නැටිල්ලක් නටයි. ඒ නිසා භාවනාවට ගියාට පස්සේ යෝගාවචරයට පුදුමාකාර අපහසුයක් දැනෙනවා. මොකද හේතුව විඥානය කොටු වෙනවා. විඥානේ දන්න දහංගට දාන. පැදුරටත් නොකිය පයින්. ලක්ෂ කෝටි වාරයක් පණින්න දෙන්න. පැනලා පැනලා ඉඳලා ඉවරලා මේ කතාව පොඩ්ඩක් කෙටි කරන්න ඕන නිසා අපි හිතමු කොයි වෙලාවක හරි මේ යෝගාවචරණ මේ ගන්න අප්‍රත්‍යත ප්‍රයත්නේ නිසා අර ගොරෝසුට දැමන හුස්ම හුලං මේක දැන් වෙනස් වෙමින් යනවා මේක දැන් මධ්‍යස්ථ ප්‍රමාණයට සියුම් වුණා තවත් බලන්න හිටියොත් මේක ඉන්නේ සියුම් වෙන වැඩකට කියලා මේ ඔක්කොම හිතේ දහංගට ආස්සේ ඇහෙන් රූප පේන්නේ නැත්නම් මවලා පෙන්නනවා කනට සද්ද ඇහෙන්නේ නැත්නම් මවලා අස්සනවා හිතවිලි එනවා, වේදනා එනවා, කය නලියනවා. මේ ඔක්කොම ඇස්සේ මේ යෝගාවචරය සංසාර බය දැකලා සංවේගයේ පිහිටුවගෙන හුස්ම සියුම් වෙන ආකාරය දැක්කයි කියලා හිතමු ගොරෝසු හුස්ම ගියා. ඊට පස්සේ සියුම් වෙනවා. මේ සියුම් වෙනකොට හරි ප්‍රශ්නයක් ඇති වෙනවා. මොකද ආස්වාද ප්‍රසවාස දෙකේ වෙනස නැතුව යනවා. ගොරෝසු හුස්මේ ආස්වාසය වෙනකොට ප්‍රසවාසය නෙවෙයි කියලා දානවා. ප්‍රසවාසය වෙනකොට ආස්වාසය නෙවෙයි කියලා දානවා. නමුත් සියුම් වෙනකොට මේ දෙක සම වෙනවා. එතකොට යෝගාචර සැකයක් වෙනවා සතිය නැති වෙලාද? සමාධිය නැති වෙලාද? ඇයි අද මේ මෙච්චර ලස්සන තිබුණ හුස්ම පේන්නේ නැහැ. ඒ හයියෙන් හුස්ම ගන්න යනවා. එයා දන්නේ මේ භාවනාවේ ප්‍රතිඵලයක් විදිහට මේක සියුම් වෙලා තියෙන්නේ. මේ සියුම් කිරීමටයි අනුග්‍රහ කළ යුත්තේ. කමඨාන සුද්ධ වෙලා නැත්තම් එයා හයියෙන් හුස්ම ගන්න යනවා. එහෙම නැත්නම් ඇස් දෙක අරලා බලනවා. එහෙම නැත්නම් ස්ටෙතොස්කෝප් එකක් තියලා බලනවා කැවුත්ත වැඩද කියලා. මොකද හුස්ම ගන්න නැත්තම් මැරෙන්න ඉපයි. එහෙම නැත්තම් නින්දට වැටෙනවා. මේ සේරම මේ මායාවල් ටික තියෙන. ඉතින් මේවා එක එකක් කමටහන් සුද්ධ වෙලාදී කියන්න ඕන. නෑ. ඒක සියුම් වෙන එක වැරද්දක් නෙවෙයි. ඔයාලට පුළුවන් නම් සද්ද වේදනා හිතවිලි මැද සියුම් වෙන හුස්ම දැල් තව තව සියුම් කරන්න. තව තව යන්න ගියදී කලාතුරකින් කෙනෙකුට මේක ඇහෙනවා. උඟ දිනකට ඇහෙන්නේ නැහැ. උඟ දිනක හිතන්නේ මේ මං කියන එක ස්වාමීන්සර තේරෙලා නැතුව තමයි මේ ස්වාමීන්ස කතා කරන්නේ කියලා කවදාකවත් තේරෙන්නේ නැහැ. තේරුණොත් හිතන්නේ ඒ ආශ්‍රව ප්‍රසවාසයේ වෙනස නැති වුණත් ඒක බොඳ වෙලා තුනත් බලහන් ඉඳලා ඉඳලා කොයි වෙලාවක හරි දැන් හුස්ම ස්පර්ශේ නැති උනායි කියලා. එතකොට මේ කච්චායන ස්වාමීන් වහන්සේ සඳහන් කළා තියෙනවා කයත් නැත්තම් හැබිල්ල වදින වාතයත් නැත්තම් විඥානයේ තෙන ගියේ නැත්තම් ස්පර්ශයක් නැහැ. දැන් මේ තිබිච්ච ස්පර්ශය හිමීට හිමීට හිමීට හිමීට නැති වෙනකොට ඇහි ස්පර්ශ අපි නැති කරගත්තේ ඇත්තික වැසීමෙන්. කනට ස්පර්ශ නැති කරගත්තේ සද්ද නැතනකට යෑමෙන්. නාසයේ දිවට අපි ආහාර දුන්නේ කයට විතරයි දුන්නේ. දැන් කයේ ස්පර්ශය නැති වෙන හැටි පේනවා. කොයි වෙලාවක හරි හුස්ම සම්පූර්ණයෙන්ම නොදැන්න වෙලාවකට ගිහිල්ලා දැන් මේ යෝගාවචරය කල්පනා කරොත් මගේ ඇහි ස්පර්ශ නැහැ, කනේ ස්පර්ශ නැහැ, දිවේ නැහැ, නාසයේ නැහැ, කයේ නැහැ, හිතත් කලබල නැහැ. එතකොට අපි අනින්ද්‍රිය ප්‍රතිබද්ධ කියන විඥාන මට්ටමට යනවා. විඥානේ කිසිම ඉන්ද්‍රියයකට සම්බන්ධ නැහැ. මේක හරියට මේ පොළවේ තිබුණ අජට අවකාශ යානයක් පෘථිවි කක්ෂයෙන් පෘථිවි කක්ෂයෙන් ගැලවුණා වගේ. ගුරුත්වාකර්ෂණයෙන් ගැලවුණා. ඒකට ඉතින් පෘථිවියෙන් හැතැම්ම 6කට එහා යන්න ඕනේ. ගියාට පස්සේ ආය හැප්පෙන්න දෙයක් නැහැ. ඉතින් මෙතෙන්ට ගියාට පස්සේ මේ කෙනා කමඨාන සුද්ධ වෙලා නැත්තම් පුදුම කලබලයකටපත් වෙනවා. දැන් මම මොකද කරන්න ඕන? අර නැති වෙච්ච විඥාණයට පොහොර දාන්න තමයි හදන්නේ. අර නැති වෙච්ච විඥාණයට ආහාර දෙන්න තමයි හදන්නේ. ඉතින් බුදුජානනාංශය සඳහන් කරලා තියෙනවා ඒ විඥානයේ පොහොර ලබන්නේ ආහාර ලබන්නේ මේ මොහොතෙමයි. මේ මොහොතේ ආහාර නොදී හිටියොත් මේ මොහොතේ පෝර නොදා හිටියොත් විඥානයේ ක්‍රියාකාරකම් නැති වෙනවා. ඉතින් මුළු සංසාරෙම අපි කරලා තියෙන්නේ විඥාණයට උඩගෙඩි දෙන්නයි, ඉනිමම් බඳින්නයි, කෑම දෙන්නයි, පෝර දෙන්නයි. බුදුජානනාංශ අපිට උගන්වන්නේ විඥානයේ අපපතිට්ඨිත කරන්න. ප්‍රතිෂ්ඨාවක් නැති තැනපත් කරන්න. එතකොට විඥානය අර දුම් ගහපු තලගොයා වාගේ, ගොඩ දාපු මාළුවෙක් වාගේ කැලෙන් එළියට ගත්ත මීහරකෙක් වාගේ පුදුමාකාර අපහසුකකටපත් වෙනවා. පළවෙනි සැරේ අපහසුකකටපත් වෙනකොට නම් යෝගාවචරය ගොඩක් වෙලාවට ආයෙත් ගිහිල්ලා රූපයක් බල්ලා හරි සද්දයක් අහලා හරි හුස්ම අරගෙන හරි විඥාණයට ඔක්සිජන් ටිකක් හරි දීලා ග්ලූකෝස් ටිකක් හරි දීලා ඒ සීය ගන්නට හදනවා. විඥානේ නැති වුණොත් ඔක්කොම ඉවරයි කියලා. මේ කරන හරියක් දුක් දෙන්නේ විඥාණයෙන් බව දන්නේ නැහැ. යෝගාචරය කරන්නේ ග්ලූකෝස් ටිකක් අරගෙන යනවා හදිසියට විඥාණයට ඕන වුණොත් ක්ලාන්ත වුණොත් ග්ලූකෝස් ටිකක් දෙනවා. එහෙම නැත්නම් ඔක්සිජන් ටිකක් දෙනවා. නැත්නම් કૃතිම ශෝෂණය හරි කරලා විඥානය ගොඩ ගන්නවා. බැරි වෙලා හරි මේක වார்த்தාවට ආවොත් ගුරුන්වහන්සේ කතා කරලා කියනවා එහෙම නෙවෙයි. ඔය කෙරුවට කමන්නේ අනිත් දවසේ පුළුවන් නම් මේ විඥාණයට උඩගෙඩි දෙන්න එපා. විඥාණයට ජග් ගහන්න යන්න එපා. විඥාණයට ආහාර දෙන්න එපා. විඥාණයට පොහොර දාන්න එපා. ඔක්සිජන් දෙන්න එපා. ග්ලූකෝස් දෙන්න එපා. පුළුවන් බලන්න හිටපක් කියලා. ඉතින් එතකොට යෝගාවචරයට පෙන්නේ මේ සීදීනසා ගන්න උපදේශයක් දුන්නවා. මේකට කියන්නේ epistemological suicide කියලා. ඥාන විභාගීය සීදීනසා ගැනීම. ඥානයක් තියෙන කිසි කෙනෙකුට මේක කරන්න බෑ. එයා බලන්නේම කොහොම හරි විඥාණයට ආයේ ඔක්සේලයින් දීලා හරි ඔක්සිජන් දීලා හරි කොට ගන්න. ඉතින් කාට හරි අවශ්‍ය කරලා තියෙනවා රැඩිකල් රිෆ්ලෙක්ෂන් එකක් නැත්නම් යෝනිසමනසිකාරයක් මේ බුදුහාමුදුරු කියලානේ කරලානේ කියන්නේ. මේ වෙලාවට විඥාණයට පොහොර දාන්න එපා. ජග් ගහන්න එපා. ඕමම ඉඳරින්. එතකොට අපිට පේනවා ප්‍රපංච කිරීමේ දොරවල් පහම වැහිලා හයම වැහිලා. කිසිම ප්‍රපංචයක් නැහැ. කිසිම මේ ලෝකෙට හිටියට මේ ලෝකෙට කිසිම සම්බන්ධයක් නැහැ. මේ తত্ত্বය ඒ කියන්නේ මේ අනින්ද්‍රිය බද්ධව මේ විඥාණයට ඉන්න පුළුවන්කම අපි හීනකින්වත් ස්වභාවිකව අපිට හිතෙන්නේ නැහැ. ඒ වගේ මේක ප්‍රතිපදාවක දිනුවක් බවට හිතෙන්නේත් නැහැ. වෙන සාස්ෘණ වංශ නමකට හිතා ගන්නත් බෑ. ඒ වෙන සාස්තුරු මේක ක්‍රිෂ්ණ විඥානය කියලා නැත්නම් බ්‍රහ්ම පදාර්ථය කියලා එහෙම නැත්නම් ਸਰබලදාරි දෙවියන් වහන්සේ කියලා මේ විඥාණයට වැඳ වැඳ තමයි ගත කරන්නේ බුදුරජාණන් වහන්සේ පමණක් පරිශන කරලා විඥානේ වට්ටලා ධනගතවලා විඥාණයට ආහාර නොදී දෙන්න තමයි කතා කරන්නේ. ඒ නිසා බුදුරජාණන්සේ බුදු වුණාට පස්සේ බණ නොකියන්න හිතුවා. මිලෝ යකෙක් මේක පිළිගන්නේ නැහැ. පුළුවන් ප්‍රමාණයෙන් කරන්නේ අර විඥාණයට ජග් ගන්න එකම තමයි. ඉතින් ඒ නිසා කාට හරි අපි හිතමු පුළුවන් උණයි කියලා මේ කියන දේ අහලා තේරුම් අරගෙන මොනක්වත් නොකරේ මොනම අරමුණක්වත් නැහැ මොනම ස්පර්ශයක්වත් නැහැ මේ ප්‍රපංච නැති හිතක් මේ තියෙන්නේ. නිප්‍රපංච හිතක් තියෙන්නේ. මට පුළුවන් මේ ප්‍රපංච දිගේ තමයි කලහ විවාද සත්ත්ව දාන දණ්ඩ දාන මේ සේරම වෙන්නේ. දැන් මෙතන ඉන්න තාක්කල් කිසිම කෙනෙක් එක ගැටුමක් නැහැ. ගැටුම ගැන අඩු ගන්න හුස්ම ගැටුමවත් නැහැ. ඒක ලොකු ජයග්‍රහණයක් විදියට බලාගෙන හිටියොත් එයාට තේරෙන්න පටන් ගන්නවා මේ විඥාණය අර ආරමුණු ඇති తත්වේ සහ ආරමුණු නැති తත්වේ කියන දෙක දෙකට බෙදලා යෝගාචර හිත විහෙසටපත් කරනවා. අරමුණු නැති එකට කැමති කෙනා අරමුණු ඇති එකට කැමති නැහැ. අරමුණු ඇති එකනට නැති එකනා කැමති නැහැ. ඒක මේ සාමාන්‍ය භාෂාවෙන් කියන්නේ මේ අරමුණු නැති වෙලා ඇති වෙන පාළු ගතිය තියෙනවනේ. ඉතින් මේ පාළුවට බය කෙනා මුක්ක්ක් හරි අරමුණක් දාගන්නවා. යම් කිසි කෙනෙක් කිව්වොත් අරමුණු කියන්නේ කෙලෙස්. ඒ නිසා මට පාළුව හොඳයි කියලා එයා පාළුව හැරිලා නැතුණාට පස්සේ පශ්චාත්තාප වෙනවා. අයියෝ ලස්සනට ගියා අද මොකක්වත් නැත්නම් අනී ආයේ ඒක නැති වුණානේ කියලා මේ දෙක ඇතුලේ ප්‍රශ්න හදනවා. ඉතින් මේකට සින්දු දෙකක් මට මතක් වුණා ගිය පාර. මේ පහළුව ගැන. ඒක සින්දුවක තියෙනවා පහළුව දෙවනත් කරලා උඹ නාඩං උලලේනෝ කියලා මයිල් ඉස්මයිල් වෙනවා උලලේ නාඩනකොට. ඒ නිසන් වනේ ඉන්නවා. ඒක අඬන්නේ ඇඳෑවට. ඒ අඬනකොට බඩදරු අම්මලාගේ බඩ ගබ්ස වෙනවලු. හීරි ගෑවෙනවා. ඒක දැනෙන්නේ හරි පාළුවක්. ඉතින් මේ පැල් රකින්න ගොවියා හරිම පාළුවේ ඉන්නේ. උට හරි අමාරුයි මේ උලලේන අඬනකොට. ඌ කියනවා උඹටත් එක්කලයි මම පැල් කවිය කියන්නේ. උඹ නාඩං උලලේනෝ. උඹට මම කවියක් කියන උඹ නාඩ හිඳි. මොකද මේ පාළු ගතියට වහකණ්ඩ හිතෙනවා. නමුත් මේ පාළුවේ තියෙන තව සුන්දර පැත්තක්. අයියාට මේ රජගේ මල්ලි සදාලා රජගේ මල්ලි සදාලා ඒකේ තියෙන එක තැනක කරදර නැතුව පාළුවේ නැති සනසිල්ලේ නැලවිල්ලේ ඉන්න සඳේ කරදර නැතුව පාළුවේ ඒ පාළුව සැපක් කරදර නැති පාළුව. ඉතින් මේ පාළුව කියන එකට බෞද්ධයා හෝ භවනා කරන කෙනා සමහර පුදුම බයයි යන්ත්‍ර දානවා, සුර දානවා, පිරිතුල් ගැට ගන්නවා. ඇපනෝල් දානවා. පඳුරු අයින් කරනවා. තනිකන් දෝෂ කියලා එකක් තියෙනවා. තනිකන් දෝෂ කියලා જાතියක් තියෙනවා. ඒ කොල්ලන් කෙල්ලන් දෙනකොට කියන්නේ කලු කුමාර දිෂ්ටිය කියලා. තියෙන්නේ වෙන දිට්ටියක්. ඔකට කියන්නේ කලු කුමාර දිට්ටිය. ඊට පස්සේ අපනෝල් දානවා. කොල්ලන්ට එනකොට කියන්නේ කලු කුමාරි දිට්ටිය කියලා. පුදුම බයයි සත්‍යයට. ඒක නිවන් මාර්ගය වුණත් කිසිම කෙනෙකුට ඒ මොකක්වත් නැති තැනට ගිහිල්ලා මම නිකම්ම නිකමේ බාටපත් වෙනකොට ඉන්න බැරිකම නිසා අපි নানা ආකාර ව්‍යාපාර පටන් ගන්නවා. එතකොට අපි හයියෙන් උස්ප ගන්න යනවා. පොඩ්ඩ අත ගාලා බලනවා දෙතිස් කුණපි ඔක්කොම කෑලි සැට් එක තියනවාද කියලා. දැන් ගෙදර යන්න ඉස්සලා මේක චෙක් කරගන්න එපා. මොකද සමහර කෑලි නැතුව වගේ තේරෙන්නේ වෙලා. අත නැහැ, කකුල නැහැ, බඩ නැහැ. ඉතින් පොඩ්ඩ හොරෙන් අත ගාලා බලනවා අර තිබුණු සැට් මේ අත උඩ අත තිබ්බම අත නැහැ බලනකොට. ඔළුවේ උඩ කෑල්ල නැහැ, යට කෑල්ල තියෙනවා. එක කෑල්ල රත් වෙන, එක කෑල්ල සීතල වෙනවා. එහෙම නටනවා. රූකට නටනවා වගේ. ඒසොට බුදුම බයක් එන්නේ. ඉතින් මේ කියන එකට බුදුරජාණන් වහන්සේ කියන්නේ මම දන්නවා හිත නරක වෙයි කියලා බුදුන් කෙරේ සද්ධාව නැහැ. ධර්මයේ කෙරේ සද්ධාව නැහැ. සංඝයා කෙරේ සද්ධාව නැහැ. සීලේ කෙරේ සද්ධාව නැහැ. පුංචි අභියෝගයක් ආපු ගමන් අපි කොච්චර පාළුව දෙවනත් කරලා උඹ නාඩන් කියලා මේ පාළුවට බය වෙනවද කියලා. කාටද පුළුවන් සනසිල්ලේ නැලවිල්ලේ ඉන්න ආසන්දේ කරදර නැතුව පාළුවේ. මගේ හිතේ ප්‍රපංච නැහැ. මගේ හිතේ කෙලෙස් නැහැ. මගේ හිතේ සංඥා නැහැ. මම මේ යම් ප්‍රමාණයක මේ ගුරුත්වාකර්ෂණයෙන් ගැලවුණා. ඉතින් මේ අපි ගෙනාපු භව තණ්හාව නිසා මෙතෙන්දි බුදුම අභියෝගයක් ලක් වෙන මේ පැවැත්ම කැඩෙයි කියලා. හුස්ම ගන්න නැතුව මට ඉන්න බැරි වෙයි. එනතම් විඥානයේගේ මායාව නැතුව ඉන්න බැරි වෙයි කියලා අපි මේ ජග්ගහණයක ලක්ෂ කෝටි වාරයක් මේ වෙනකොට කරලා තියෙනවා. මෙතන කවුරුවක්වත් නැහැ. ඕක අත්දකම නැති කෙනෙක්. එනකොටම අපි කරන්නේ ඔය එක පැත්තක් අල්ලගෙන අනිත් පැත්තට වෛර කරන මේ පැත්ත ගන්න. ඉතින් මේක ආවට පස්සේ අපි තුම කවුරු හරි හොඳට කමටහන් වාර්තාට ලිව්වයි කියලා මම හුස්ම දිගේ ගියා. මම මේ මොන මොන අවත් නතර කරන්නේ නැතුව ඉවර වෙනකම්ම ගියා. මට විනාඩි ගාණක් වගේ තේරෙනවා නින්ද ගියක් දන්නෙත් නෑ මොනවත්ක්වත් දන්නේ නෑ. ඔන්න ටික වෙලාවකට ගියාට පස්සේ කවුරු හරි කහිනකොට මොන ගැස්සීලා ආයෙත් එනවා අරමුණට. ඉතින් ඒක උඩට කහපේ ගාගේ අම්මට බැන බැන ඉතින් අයියෝගේ භාවනා කරනවනේ අයියෝ කියලා ඉතින් ඔන්න නඩු. ස්වාමීන් වහන්සේ මේ කැසට දෙන්න ඕන කරන්නේ පවට්ට පැණියේද පහුවෙන් දහනවා. ඒකට දැනගන්න ඕන කැසට කැඩිච්ච එක තමයි ඔය කෑ ගහන්නේ කියලා. එයා හිතන්නේ මේ කැස්ස නිසා භාවනා කරනවා කියලා. එහෙම නැත්නම් වැස්සයි කියලා කැඩනවා. නැත්නම් මැස්සෙක් නිසා කැඩනවා. ඕ හැම කෙනාම කියන. කවුරු හරි කිව්වොත් එimhe නෑ ඔය කැසටත් නෙවෙයි කැඩෙන්නේ, වැස්සටත් නෙවෙයි කැඩෙන්නේ, මැස්සටත් නෙවෙයි හැටි. ඔක ආයේ මතු වෙනවා. ඔයාලට පුළුවන්ද නැවත අරමුණ මතු වුණාට පස්සේ ආදුනිකෙක් වාගේ නවකෙක් වාගේ මේ මතුවෙච්ච අරමුණ දිගේ භාවනා කරන්න. මතුවෙච්ච ආනාපාන දිගේ භාවනා කරන්න. ඒකට ඔක ආයෙත් tempirot වෙනවා. tempirot වෙච්ච හිතන දැන් නම් වැඩේ හරි කියලා. ඒක උන ටික වෙලා කරන ආයෙ මතුවේ. ආයෙ නැති. මේ වගේ මේකේ චක්‍ර වගේක් කරකවෙන්න පටන් ගන්නවා. කාලයක් භාවනා කරොත් එයාට තේරෙනවා ඒ මට්ටමට ගියාට පස්සේ වරින් වර ඒක විසින්ම ආනපානේ මතු කරනවා වරින් වර ඒක විසින්ම නැති කරනවා මේ දෙකට මම යවෝනේ නැහැ මේ දෙකට මගේ මාන්නේ ඕනෙත් නැහැ මේ දෙකට තණ්හාව ඕනෙත් නැහැ නිසා තණ්හාමාන දිට්ටි නැතුව මේ ඇතිවීමෙන් නැතිවීමටත් නැතිවීමෙන් ඇතිවීමටත් යන එක දිහා පූර්ණ නිගමනයකින් තොරව විනිශ්චය කරන්නේ නැතුව අනුන්ගේ දෙයක් වාගේ බලාගෙන ඉන්න පුළුවන් නම් නිවන් දැකලම ඉන්න වෙනවට පේන. නිවන් දැකම නැති කෙනෙකුට එහෙම පැත්තක් ගන්න නැතුව ඉන්න බෑ. පෘථජ්ජනියා කියන්නේ අනවශ්‍ය උසාවි වලට ගිහිල්ලා අනුන්ගේ නඩු වලට විනිශ්චය දෙන જાතියක්. මේ නඩුවට ඕන්නේ පෙරක දూరుව. මේ නඩුවට ඕන්නේ නඩු නඩුකාරය. මේකට යන දියා බලන්න ඉන්න කතියි. බලන්න ගිහිල්ලා හිතාගන්න කවදා හරි පුළුවන් වුණොත් අරමුණු තිබුණත් අරමුණු නැති වුණත් දෙකටම සමහිත දාන්න. ලාභයක් ලැබුණත් පාඩුවක් ලැබුණත් දෙකටම සමහිත දාන්න. යසසක් ආවත් අයසක් ආවත් දෙකටම සමහිත දාන්න. දුක් වේදනාවක් ආවත් සැප වේදනාවක් ආවත් දෙකටම සමහිත දාන්න. මං කිව්වට පිළිගනීද අෂ්ටලෝක ධර්මයේ කම්පා වෙන්න එපයි කියලා අහලා තියෙන නිසා කරබනීදී කට්ටිය දැන්. මේක තමයි බුදුජානක ඉගෙනීමේ අවසාන කෙලවර. ඔය මොන විදිහට හරි ද්වේතාවයකට වැටෙනාට පස්සේ පැත්තකට ඡන්දෙ දෙන්න යන්න එපා. පැත්තකට නැත්තම් පැත්තක් ගන්න. මේකට කියනවා తాදී ගුණය කියලා. ඒකට කියනවා නොසැලෙන මනස කියලා. ඒකට කියනවා අෂ්ටලෝක ධර්මේ නොසැලීම කියලා. ඉතින් අපිට පේන්නේ අෂ්ටලෝක ධර්මයේ සැලෙන්නේ නැත්තම් නෝන්ජලෙක් කියලානේ. බය ආදු කෙනෙක් කියලානේ. බැරිකමට කියලානේ. මුළු ලෝකෙම දුවන්නේ සැප විතරක් හොයාගන්නේ. ඉතින් ඒ ලෝකෙට කියලා කිව්වොත් එimhe සැපටයි දුකටයි සමහිත වයන් කියලා. පිටිපස්සෙල කුණු අරප බැලලා යන්න බලහ කරන්න. ඌ කරන්න පුළුවන්. මේ නම් මේ ලෝකකොට ලෝකෙට මැරදිලා. මේ මට විතරද? මේ ඔක්කොම මොකද එනම් මේ සැප හොයන්නේ යන්නේ කියලා. අන්න එතනදී බුදුහාමුදුරුවෝ one man army මුළු ලෝකෙටම නැගී හිටලා තනියම කියන උඹලා කොච්චර නටුවත් සැපේදී දුකේදී තම හිත පවත්තපන් ලාභේදී පාඩුවේදී සමහිත පවත්තපං. යසසී ආයසී සමහිත පවත්තපං. අරමුණු තිබුණත් නැතත් ওই දෙකම සංඥා විතරයි. මේ සමහිත පවත්තපං කියලා කිව්වොත් බුදුරජාන්සේ කියනවා ඒ එතෙන් ගිය කෙනාව ඒ දෙකටම සමහිත පවත්තන කෙනා මායයට නොපෙනියනවා කිය. ඊට පස්සේ මායයට මෙයාට සැලසුම් ගහන්න බෑ. මො කොයි අතර පණියෙද දන්නේ නැහැ. ඒකාන්ත ගතියක් නෑ අපි අරමුණු නැති එකට කැමති වුණොත් අරමුණට වෛර කරනවා අරමුණට වෛර කැමති වුණොත් අරමුණ නැති එකට වෛර කරනවා. ඉතින් ඒකට මායයට සැලසුම් කරන්න පුළුවන්. අරමුණ තිබුණත් නැතත් දෙකේ එකට හක්කත් අපන්නකව විනිශ්චයකටපත් නොවි. පූර්ණ නිගමනයක් තියෙනවනේ ඒක දැනගෙන කරවන බලන්න හිටියොත්. ඒක භාවනාවක්ද කියලා හෙව්වොත් ඒක භාවනාවක් නෙමෙයි ඒක දෘෂ්ටියක් විතරයි. එතෙන්ට එනකම් භාවනාව අපට අමුද්‍රව්‍ය ටිකක් සැලසනවා. ඊටාම ගැඹුරු විචීර්ණාත්මක විනිශ්චය කළ යුතු දේවල් වලින් ඇවිල්ලා විනිශ්චය කරගන්න දෙයක් නැති හුදු නිකන් වතුර ඇඳපු ඉරක් වගේ. එහෙම නැත්නම් මිරිඟුවක පේන ජල කඳක් වගේ. අපි දන්නවා මේ ජලය නෙවෙයි උතන තියෙන්නේ මිරිඟුවේ තියෙන ජලයක් ඔය තියෙන්නේ. මෙතන තියෙන්නේ මායාවක් විතරයි. ඔකට ලීලාව කියලාත් කියනවා. මායාව කියලාත් කියනවා. අන්න ඔක දිහා බැලලා විනිශ්චය නොකර ඉන්න එක. පෘථජ්ජනයට කවදාවත් බෑ. පෘථජ්ජනයා කරන්නේම අනවශ්‍ය නඩු වලට ඇඟිලි ගහලා විනිශ්චයකාරකමක් ගන්න එක තමයි. ඒ ගන්න විනිශ්චය නිසා විඳවන විඳවිල්ලක් කිලෝරක් නැහැ. ඒ විඳවන්නේ නැතුව ඉන්නකොටත් ඒකටත් තරහයි මේ මිනිස්සු. පුතජනේ කැමති නෑ මේ ගහ ගන්න නැති මිනිස්සුන්ට. එහෙම ගහ ගන්න අයත් එක්ක තමයි කතාව තියෙන්නේ. ගහ ගන්න නැත්නම් එයා කපලයින් කරනවා. ඉතින් භාවනා පාරට එනකොට පවුලින් එලවලා දානවා. ගමක ඉන්න දෙන්නේ නැහැ. යුනිවර්සිටි ඉන්න කාලේ ඉඳලා ඔය වගේ කතාවල් යනවා එක එක කෙනා. උඹ යකෝ ඵලය යන්න මොන යුනිවර්සිටි නේද උඹ කැලේට ගිහලා පැවිදිලා හිටපන් මොන මගුලක්ද මේ කතා කරන්නේ කියලා. ඒකෝට මගේ හිතේ තිබුණා. ඒකට මට හිතුණා ඩිග්‍රියක් ගහලා කැලේට යන්න කියලා. ඒකේ වටිනාකමක් තියෙනවා. පෙනේ තියෙනවා පෙනේ නොපෙනේ. ඔය කාටවත් ඒකේම තේරෙන්නේ නැහැ. ඔය කාටවත් ඒකේම තේරෙන්නේ නැහැ. කීලෙල විනිශ්චය කරන්න 100ට 100ක්ම හිතේ තියෙනවා. නිෂේධ බලෙම තියෙනවා. නිෂේධ කරන්නේ නැහැ. මම මේක දාන්නේ මෙහෙමයි. කවුරු හරි කියනවනම් මට ඇවිල්ලා මේ தත්වයටදී ඔබ වහන්සේ අනිවාර්ය විනිශ්චය කළ යුතුයි කියලා. ඒ කියන එකාගේ 16ක් වෙන්න ඕනේ මම විනිශ්චය කරන්න. මම කියන කන රත් වෙන්න ගහනවා. මම කාගවත් 16ක් නෙමෙයි මට ඕන නම් මම විනිශ්චය කරන්න නැත්තම් කරන්නේ නැහැ. උඹ කවුද? මම පැවිදිුනේ කාටවත් විනිශ්චය කරන්න නෙවෙයි. මේ පරිශ්‍රණය කරන්න. ඉතින් ලක්ෂිකුත් එකක් වගකීම් මගේ ඔළුවට තියෙනවා. කවුරු මොනවා කිව්වත් කවුරු බලපෑමක් කරුත් විනිශ්චය කරන්නෙම නැහැ. බලහනින මොකුත් වෙන්නේ නැහැ. බය වෙන්න එපා මොකුත් වෙන්නේ නැහැ. ඕගොල්ලෝ හිතනවාද ළමයි බබාට ළමයි කම්බේට ගයිනකොලොජි ගයිනකොලොජිස් කෙනෙක් ඕනයි කියලා. ගෑණියෙකුට ළමෙක් හම්බ වෙන්න ගයිනකොලොජිස් කෙනෙක් ඕනේද? පොයිනේ. එන රිලවන්ට ගස්තුරු ළමයි හම්බ වෙනකොට ගයිනකොලොජිස්ලා රිලාවෙන් එන්න එපායි. බොරුනේ මේ ඊයේ පෙරදා හදාගත්ත කුණු හරිපයක් නෙමෙයි. මේ වාගේ මොකද මේ වෙලා තියෙන්නේ? මම බලන්නේ ඉතින් රිලෙවියක් පදන හැටි දූරයන් දෙබලකට වෙලා ඉඳගෙන. රිලෙවි බණිනවා මට හොඳටම තොට ඕන නැතෝ කියලා පැත්තකට වෙයි කියලා. මම ඉතින් බලන්නේ හිටියා. ඔය මොන කතාවක් නැහැ මේ බබා කොල්ලෙක් නම් රෝස පාට බේසමක් ඕනේ. රෝස පාට ඇඳුම් ඕනේ. කෙල්ලෙක් නම් නිල් පාට ඕන මන් දන්න මට වැරදිලාද කියලා. අනිපත. ඒ රිලවිට මොකුත් නැහැ මෙහෙම ඇදලා ගත්තා. හොඳට ලෙව කාලා පෙකෙන වලින් අයින් කරලා අර ටික එළියට දාගත්තා. අනේ කිසිම ඇසිස්ටන්ට් කෙනෙක් අඩු ගන්න අප්පුවාම හිටියෙත් නැහැ වෙලාවේ. තනියම වැඩ. මේ ලෝකේ හදාගෙන මේ මවාගෙන තියෙන මේ දෙල්ලන් එක්ක බලනකොට සත්‍ය ඔය කියන තරම් කළු පාටක් නැහැ. ඔය යකා ඔය කියන තරම් කළු පාට නැහැ. ඒකට මෝන දීලා බැලුවනම් පේනවා බුදුහාමුදුරු කියන්නේ නැහැනේ මේක කරන්න බැන්න. හැබැයි කොහොමදත් බුදුනාසේ කලින් නොකියන්න බන නොකියන්න හිතුවා කිසිම කෙනෙකුට මේ අරමුණ ගෙවිලා ගෙවිලා අනිත්‍යව ශික්ෂණයෙන් වහලා ඇහ කන නාසය දිව සිකය සම්පූර්ණයෙන්ම ගෙවෙනකම් බලන්න හිටියා. බලලා ඒකේ පේනවා ස්පර්ශය නැහැ වේදනා නැහැ සංඥා නැහැ විතක්ක නැහැ ප්‍රපංච නැහැ ඒකට හොඳටම ෂුවර් නෙවුවා ගෙවෙන්නේ දැක දැක දන දනනේ. දැන් මෙතන ගියාට පස්සේ කීයද හැකිනේ මගේ ඉඳුරංගෙන් සම්බන්ධයක් නැහැ විඥාණයට ළඟින්න තැනක් නැහැ දැන්. විඥාණයට හරියට දුම් ගහපු කලවැද්දෙක් වාගේ නැත්තම් මේ තලගොයෙක් වාගේ. අන්නේ වෙලාවේදී විඥානයේ දාන දහංගට අනුකම්පා කරන්න යනවා නම් ඒකට කියන්නේ අමනයා කියලා. ඒක නට තියෙන අමනයා කියලා. පුළුවන් නම් බලන්න අඩු කරන්න. මෙහෙම කරලා කරලා කරලා විඥානයේ අපපතිතිත විඥානයක්, අනිදස්සන විඥානයක්, එහෙම නැත්නම් ලඟුම්පලක් නැති විඥානයක් බාටපත් කරාට පස්සේ විඥානේ කුක්කික් වගේ. කුක්කික් වගේ කියන දේ අහන්න පටන් ගන්නවා. අපි දැන් කරන්නේ දන්න දක්ෂ ක්‍රමයේ හැටියට විඥාණයට පහඳින එක තමයි. විඥානයේ දාතකම් කරන එක තමයි. බැලකම් කරන එක තමයි. ඒ නිසා තව කෙනෙක්ගේ විඥාණයට අවශ්‍ය දෙයක් දැක්කම අපිට හා කියන්නත් බෑ බෑ කියන්නත් බෑ. මොකද මමත් ඒකමනේ කරන්නේ. කවදා හෝ මේ විඥානයේ දහංගටි දැනගෙන එයා අසරණ කරලා පින්නලා දෙන්න ඕනේ නෑ උඹට මගේ තණ්හාවෙන් අවශ්‍යතාවකුත් නෑ මානෙත් නෑ දිට්ඨියත් නෑ උඹට දෙන්නේ නෑ මොකද කියන්නේ කියලා අනිදාට ලෝකේ තියෙන උපරිම සැප දෙනවා උපරිම සැප දෙනවා අපි මේ විඳින සැපේට කියන්නේ ආමිෂ සැපේ කියලා. ඇහෙන් කනෙන් දිවෙන් නාසයෙන් කයෙන් ලැබෙන එක පහත්ම සැපේ. ඊට පස්සේ යම් වෙලාවක ධානයට ගියාට පස්සේ निराමිෂ සුඛය කියලා කියනවා. විවේකයෙන් හටගත්තා වූ ප්‍රීති සුඛය මෙතින්දි දෙන සුඛයට කියන්නේ අවේදිත සුඛේ. ඉති බුදු සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කියලා මේ බුදුරජාණන් අපිට උගන්වන්නේ අවේදිත සුඛයට යන. ඒකට හාමුදුර කෙනෙක් අහනවා කට්ටිය ඉඳලා ස්වාමීන් වහන්සේ අවේදිත නම් ඔකට සුඛය කියන්නේ කොහොමද කියලා. අවේදිත කියන්නේ විඳින්නේ නැහැ කියන එකනේ. ඒ වෙන සුඛය කියන්නේ ඒකට කියන විඳින හැම දෙයක්ම විඳවිල්ලක්, ණයක්, කැඹිරිල්ලක්, වේදනාවක්. මොනක්වත් විඳින්නේ නැති විඥානික පැවැත්මක් තියෙනවා. ඉතින් ඒක තමයි බුදුජානනාංශයේ අනිකුත් සාස්ෘණ වහන්සේලාට වැඩිය පෙන්නපු දෙයක්. ඒක දන්නේ නැත්නම් ඒ ඒ ටික පිළිබඳව සියුම් අවබෝධයක් නැත්නම් ආගම් අතර කිසිම වෙනසක් නැහැ. ඔය හැම ආගමෙම ඔය ඔය තෙන්ඩනකම් කතාව හැම ආගමෙම තියෙනවා. ආනන්ද හඳු හරියට අහනවා. මෙතෙන්ද ගියාට පස්සේ සුණාට දැන් නිවනද නෑ නෑ ආනන්ද තාම නිවන නෙවෙයි. ඔතෙන්ද ගියාට පස්සේ ඒක ඇල්ලුවොත් අහුවෙනවා. ඔය කියන සියුම් දැනුමත් අතහැරලා දාන මට්ටමට ගියොත් ඊට තේරෙන පටන් ගන්නවා සාස්ෘණ වහන්සේ බුදුරජාණන් වහන්සේ මේ අනිකුත් සාස්ෘණ වහන්සේලා දේවල් අල්ලලා විමුක්තියක් ගැලවුමක් පෙන්ලා දෙන බුදුරජාණන් වහන්සේ කිසිම ඇල්ලිල්ලක් නැහැ පිට දෙවි කෙනෙකුත් නැහැ ඇතුලෙන් කියලා දෙයක්වත් නැහැ තියෙනවා තියෙන අවිද්‍යාවයි තෘෂ්ණාවයි විතරයි ඒක given හැටි පෙන්නනවා ඒක නිසා මේ කච්චායන ස්වාමීන් වහන්සේ මේක කිව්වට පස්සේ අර සංඝයා වහන්සේලාට සතුටක් එනවා. හැබැයි ඒ සතුට එන ක්‍රමය සූත්‍රයේ නෑ. සූත්‍රයෙන් හදලා ගන්න ඕනේ. සූත්‍රෙ පෙන්වනවා මෙන්න මෙහෙමයි ප්‍රපංච හැදෙන්නේ. මෙන්න මෙහෙමයි ප්‍රපංච නොවෙන්නේ. ප්‍රපංච නොවීම පිණිස. වැල්වට අරන් ගෙතින් නැති වෙන විදියට. එහෙම නැත්නම් පල්ලෙහැලි කතා කරන එක නතර කරන විදියට ඍජු ස්පර්ශය අරගෙන බලන්න. ඒතර ඍජු ස්පර්ශයත් එක්ක කාගවත් කතන්දර අහන්න ඕන කමක් නැහැ. දුවේ පුතේ එපා ඔය කතා අහන්නට මමයි උඹට ලේ කිරිකර දුන්නේ. ඒ සුරංගන කතා මොකුත් ඕනේ මේ ගමනේ. ආගම තියෙන්නේ සුරංගන කතාවල. ඒක තන්නේ ක්‍රම යන්නේ මැජික් වල. මේකේ තියෙන්නේ සුද්ධ ප්‍රත්‍යක්ෂත්වයේ. ඉතින් ඒ නිසා පටන් ගන්න තැන ඉඳලා අවසානයේ දක්වම බුදුචාන්සික කිසිම තැනක මල් පැන්නුමක් ඉරි පැන්නුමක් මායාවක් මුකුත් නැහැ. මේකේ මොන මායාව හදන්න ගියත් කරන්නත් බෑ. මොකද මේ ලස්සන ප්‍රත්‍යක්ෂ ගමනක් තියෙනවා. ඒ නිසා අපි මෙතෙක් කල් කරගෙන යනකොට අපි උදව් කරලා තියෙන මෙතෙක් කල් විඥාණයට ඔක්සිජන් දෙන්නද, සේලයින් දෙන්නද, නැත්නම් විඥාණය අපපතිතිත කරන්න කියන එක බැලුවොත් අපිට තේරුම් ගන්න පුළුවන් වෙයි විඥානයේ යම් විදියකට පණ නල ගහගෙන හිටියානම් අපේ මෝඩකම නිසා තමයි. විඥානයේ යම් වෙලාවක පණ ගහලාවනම් අපේ තෘෂ්ණාව විතරයි. ඒ නිසා අනිත් දවසේ යනකොට එහෙම විඥාණයට ඔක්සිජන් දෙන්නේ නැතුව විඥාණයට සේලෙන් දෙන්නේ නැතුව විඥාණයට કૃත්‍රිම ශෝෂණය දෙන්නේ නැතුව එයාට එහෙම අපපතිතිත කරගන්න. අද ධර්මදේශනා පණිවිඩය ලැබුණා නම් ධර්මදේශනාව සාර්ථක වෙනවා. සීල දිනාට ඒ සාර්ථකත්වයේ වේවා කියන ප්‍රාර්ථනාවයි. ධර්මදේශනා මෙතන නතර කරනවා. සීල දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.